කොට හැමදාම ජීවිතේ අලුත් වෙන ගතියක් ඕනම ප්‍රශ්නයකින් නැත්නම් ඕනම බාධකයකින් සාධකයක් මතු කරගන්න ගතිය ඇති වෙනවා ඒකට මේ උපේක්ෂාව තමයි ඇත්තටම තාමත්ම තලතුණා තාලේ පිට ආශිර්වාද කරන්නේ ඒ නිසා තම තමන්ට තම තමන්ගේ විකීශාව සරණ වේවා ඒ සරණ පිට කරගෙන මේ ශාසනය මේ ආත්මය තුල පහවහා තමන්ගේ පරමාර්ථ සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාට මේ බොජ්ජංග ධර්ම සම්පූර්ණ වීමේ ආත්මීය බෝධියකින් සාක්ෂාත් නිවන ලබා ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා. පවත්වපු ධර්ම දේශනා පිළිබඳව කළ යුතු කාරණාවක් පිළිබඳව සුළු වේලාවක් ගන්න පුළුවන්. අපිට ඇත්තටම ප්‍රේක්ෂාවෙන් තොරව කටයුතු කළොත් එනේන සංසිද්ධියකදී අපි චේතනා පහල කරලා ඒක සම්බන්ධයෙන් කර්ම රැස් කිරීමක් සිදු වෙනවා. උපේක්ෂාවෙන් කටයුතු කරොත් ඒත් කර්ම රැස් වෙනවා අඩුම ප්‍රමාණය තමයි කරන්නේ. ඒක නිසා එතකොට මේ මේ සිද්ධියම වහා කළ යුතු මේක උත්තර දිය යුතුයි කියලා දැඩි චිත්ත පීඩ ආවේගයක් හෝ චේතනාව වශයෙන් මම මේකට සම්බන්ධ වෙ යුතුයි කියලා තණ්හා මානයක් හෝ එනකොටම අපි ඒකට ක්‍රියාත්මක වෙනට වැඩිය දැනගන්නවා මේ Javaදී මම මේ කොහාටද යන්නේ? මම කොහෙද මේ ඇදගෙන යන්නේ? එතකොට අලුතින් චේතනා පහල කරලා අලුතෙන් ධර්මය රැස් කරගන්න හැටි මට මේ වෙලාවේ අවශ්‍ය නම් යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් කියලා එන සිද්ධියේදී Taman තුල චිත්තාවේග වැඩෙන හැටි එහෙම නැත්නම් Taman තුල චේතනා පහල වෙන හැටි මේ චේතනා කොහොම කරත් පුඤ්ඤාභි සංකාර අපිඤ්ඤාභි සංකාර කියන දෙකෙන් මොකක් හරි ඇති කරගන්න කුසල් හෝ පව් ඇති කරගන්න ඉතින් ඒ වෙනකොට සංසාරේ දික් වෙනවා දැන් හොඳම වැඩි තමයි මේ සිද්ධිය හොඳට බලන ඉඳලා ඒක පිළිබඳව තලතුණා තීන්දුවක් ගැනීමට උපේක්ෂාව ක්‍රියාත්මක වෙන්න නම් අපි මේක ඉස්සෙල්ලා මේ වගේ කරලා පාලනය කරගන්න බැරුව වැටිලා ඒකේ තියෙන තියෙන අඩුපාඩුකම් දැකලා අදිශි වෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ නැවතිල්ලේ වැඩ කරන ගතිය මධ්‍යස්ථ වෙන ගතිය කියන එක දැනගත්තොත් විශේෂයෙන්ම තණ්හාව කියන මේ සිද්ධියට තමයි නැතුවම බැරි කෙනෙක් මම මේක කළ යුතුමයි කියන අර තද බල වගේ කීමෙන් පොඩි මුදීමක් ඇති කරලා දෙනවා එනට මේ කරගන්න බැරුණයි කියන ද්වේෂෝ තරහ එන ගතිය එනවා Taman අර කියනවා කොස් කපන්න ඉස්සලා පොල්තල් ටිකක් ගාගෙන හිටියොත් කොල්ලගේ නොගෑවෙනවා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ නම කොල්ල ලියලා අරින්න ලේසි එනිසා කල්ලාතෝ පොල්තල් ටිකක් ගාගෙන ඉන්නේ මේක 230 වැඩ කරනවා අපි දන්නවනම් කොහොටත් නිකමට හරි කමන්නේ රබර් ග්ලව් එකක් දාගෙන හිටියොත් කරන්ට් එක වදින්න තියෙන වත්ත වඩුයි. එහෙම නැතුව අපි හදිස්සිය කියලා මේකට අත දැම්මොත් අපි දන්න මොකද වෙන්නේ කියලා. අත දැම්මට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඊට පස්සේ කරන්ට් එකට කියන්න බෑ අනුකම්පා කරන්න මං ගැන පොඩි ෆේවර් එකක් දෙන්න. කරන්ට් එක ඒක නෑ. හොඳ වෙලාවට ඉස්සෙල්ලා අපි ඒකට දැස්විලා ගියොත් ලේසි. සාමාන්‍යයෙන් කියනවා ඒ බීමත් අය පිළිබඳ උපදෙස් දෙනකොට කරුණා කරලා බොණ්ඩ ඉස්සෙල්ලා දෙන්නයි කියලා. ඉතින් බියට පස්සේ දීලා වැඩක් නැහැ. ඒ අපි ළඟ හැමදාම වෙන හැම සිද්ධියකදීම අපි අත තිබ්බනම් කෝල්ල බබත් එක දෙල්ලම තමයි මෙතන තියෙන්නේ. කොළඹ වගේ දෙල්ලම අපි දන්නවනේ. ඌ පාරායේ ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා අතින් ගැහුවොත් අපිට අහුවේ. ඔළුවෙන් ගැහුවොත් ඔළුව අහුවෙන. කකුලෙන් ගැහුවොත් කකුල ගැහුවට පස්සේ කොළඹ බබාට දොස් කියලා වැඩක් නැහැ. එතකොට හිවලා ළඟ. ඒ නිසා මේක ඔක්කොම නිකන් මාර ට්‍රැප් මේ මාරයාගේ උගුල් මෙතන තියෙන්නේ. ඒක නිසා කොහොම ගැඩුවක්වත් අබ්බේ සංඛාරා දුක්ඛා කියන එක හිතාව හිතාගත්තොත් සංස්කාර වුණොත් දුකමයි. සංස්කාර නොවීම නම් හොඳම වෙලේ තමයි මේක දුක බව දැනගෙන බැරිම නම් නැතිම නම් කරනවා මිස ඔක වශයෙන් කරේ දාගන්න යන්නේ අහ කියන්නේ ඔඩොක්කේ දාගන්න යන්නේ නැති ගතිය ඒක ඇත්තටම කරලම පුරුදු වෙනවා පුරුදු වෙනකොට තමයි තේරෙන්නේ මේ සබ්බේ සංඛාරා දුක්ඛා වෙන පදේ මම දන්නේ හැම චිත්තක්ෂණයකම දාන්න පුළුවන් යම් විග්‍රහයකට අපි චේතනා වශයෙන් මොනකට හරි සම්බන්ධ වුණා නම් ඒක සංස්කාර වෙනවා දුකින් පිට දුක්කම හැර දුකමයි ඒකට ඒක වෙන්නේ නැස්චාර්ත්‍ය ඒකට ඒක පේන්නේ නිකන් මේ වැඩ කරන උනන්දු කරන පිළිස් නැති කරන මහා කාලකන්ණි ධර්මයක් කියලා ඒ වරද්දගෙන දුකට පත්විච්ච එක නදන්නේ මොනතරම් ආරක්ෂාකාරී ධර්මයක්ද මේ දේශනා කරලා තියෙන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා මේක අර ඉලන්දාරිකම තියෙන තියෙනකොට, ඔදේ තියෙනකොට, මදේ තියෙනකොට, මත් වෙනකොට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මට මේක කරන්න පුළුවන් මම මේක කරනවා. කියලා ඔලමල නැතුව පන්නේ. ඊට පස්සේ කොල්ල බබාගේ සෙල්ලම තමයි ඒක කියනවා සාමාන්‍යයෙන් ඒ වගේ ඔලමල වෙන කෙනෙකුට සරුවත්යන් වහන්සේට උදව් කරන්න බෑ. චත්පුරුෂයෙකුට බෑ යාව කොට ගන්න. මොකද යාගේ ඔලමල කම කියන්නේ අර කෙලස්ට්‍රෝ ආයේ එනකොට කලබල වෙන ගතිය. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් යාගේ කර්ම වේගයි. ඉතින් ඒකට මම බලන්න හිටියයි කියලා මට අකුසල සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඉල්ලගෙන ගන්න මම සාමාන්‍ය වචනෙන් කියනවා ඇදගෙන නානවා කියලා කියන්නේ. දුන්න නායක මොකද කරන්නේ? ඒකයි මට හිතෙන්නේ සරුවචනගේ භාගෙට hina වෙලා කට්ටිය දිහා බලන ඕකයි. කොච්චර කිව්වත් එක දෙමයි කරන්නේ. කොච්චර කිව්වත් ගිහින් ඉවරලා යාට බැරි වුණාට මේක මම කරනවා. මම මේ කරලා බලන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? කියන්නේ ඒ වොල්ටන් ගාම කියලා කියන්නේ දන්න නිසා සූදානම් යන්නේ. උපේක්ෂාවට ඒක නැතුව කවදාකවත් මේ යාන්ත්‍රණය අපිට තේරුම් ගන්න බෑ. මොකද ගෑනුනාට පස්සේ අපි පොල්තිල් කොහොල්ලවලත් ඒක පැටලෙනවා. ඒ නිසා ගාගෙන යන්න නම් අපි බණ අහලා මේක පරිේෂණ කරන විදිහ ටිකක් කරලා බලන්න. කරනකොට එතනම ප්‍රතිඵල හම්බ වෙනවා. එතකොට තේරෙනවා ඒ නිසා දැනුමක හරියට වෙලාවට ප්‍රමාණයට මාත්‍රාවට ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒ මිනිස්සු ප්‍රයෝජන ගන්න. නමුත් දැනුම තිබුණ පදයට මාත්‍රාව ප්‍රමාණය වෙලාව දන්නේ නැති වුණොත් නරකට යනවා. රසායන බෙහෙත් වගේ ඒකට මාත්‍රාවක් තියෙනවා. හරියට වෙලාවක් තියෙනවා. බෙහෙත හරියට දැනගන්න. අරගෙන පාවිච්චි කරොත් ප්‍රතිඵල. එහෙම නැත්නම් ඒ බෙහෙතම පාවිච්චි කරාට දොස්තරටත් බයිනවා, වෙදාටත් බයින්නේ. ලෙඩේටත් බෙහෙතටත් බයිනවා. මොකද මාත්‍රාව වරද්දා. ජීන්ස විශේෂයෙන්ම ඔය ගැඹුරු චෛසික ධර්ම වලට යනකොට ගොරෝසු ගොරෝසු දැන් පන්නගෙන උඩට උඩට යනකොට තමයි තේරෙනවා මේ හැම දෙයක්ම මගේ විනිශ්චයක් ඒ නිසා මට ලැබෙන ප්‍රතිඵල මමමයි එන්නේ කියන එක. එනකොට එනකොට එනකොට මේ පුද්ගලයා දේවල් ගොඩක් කරලා කලබල වෙන එක නෙවෙයි තියෙන්නේ. කරන දේ හරියට පිළිසිදුවට කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒකට මේ කිට්ටු කරන්න පුළුවන් වචනේ උපේක්ෂාව තමයි. නමුත් ඒකේ තරුණ අවස්ථාව සතියේ තියෙන. ඒ සතියේ තියෙන ඒ ගුණ ධර්ම ටික තියෙනවා. හැබැයි අර උපේක්ෂාව තමයි ප්‍රතිඵලගෙන දෙන්නේ සතියේ. ඒක සුදුසු පරිසරය සකස් කරලා දෙනවා. ඒ ඔක්කොම ඇවිල්ලා යෝනිසමංසකාරයත් ඇවිල්ලා හන්දට උපේක්ෂා මට්ටමට යනකොට ඒක ඒවා පළදරන මට්ටමට ඇවිල්ලා ඒ කියන්නේ අස්සමින් නෙලන්න පුළුවන් මට්ටමට එනවා. ඒකෙන් නමුත් අර සතියක් නැතිවත් අන්න වෙන්නේ උපේක්ෂාව තියෙන එක නා නෝන්ජලෙක් වගේ. එහෙම නැත්නම් බය ආදු කෙනෙක් වගේ. ජීවිතේ මොකද මේ වගකීම් එක්ක නිස්සද්ද වෙන්නේ? ඇයි මේ ඉන්නේ කියලා දොස් කියන. ඒකට අරට නිස්ස නිස්සද්ද වෙලා තියෙන එහෙම මේ බය අඩුකමකට නෙවෙයි. දන්නවා මේකේ තියෙන මේ භයානකම දන්නකම. ඉතින් ඒක අර Taman තුලින්ම අත්දකින්නකොට තමයි අපේ අම්මලා තාත්තගේ වටිනාකම, ගුරුතුමෝගේ වටිනාකම, දර හිටපු ඒ ආචාර්යයන් වහන්සේලාගේ වටිනාකම අපිට තේරෙන්නේ අපේ තුල ඒ මේරුම් ගැති ටික ටික ටික ටික එනකොට තමයි අපිට තේරෙන්නේ මිතුමතේට දීග ගිය දුවේ, බේදුවත් හිතුමතේට දීග ගිය දිනේ පියාණනුත් මමත් වෙන්දු මමත් මෙදා වෙන්දු දුක දැනේ කියලා තියෙන. එක එකක් නම් හිතන්නේ ඒව තරුණ වයසේ හොඳ තමයි කියලා හිතනවා. අතේ දාර කියන්නේ තමයි දුවේ උඹටත් කවදා හරි ඔබ තේරෙයි හේතුවත් පිටුමතේ ගිය දවසේ කියලා උපේක්ෂාව තේරෙනකොට ගොළු වෙනවා කියාගන්න බැරුව යනවා මොකද කියනකොට සමාජයේ අනිවාර්යයෙන්ම කියනවා මෙයා මේ ගැලවුම් මාර්ගයක් නේ හදන්නේ අත පැනලා යන්න හදන්නේ ලෙස්ලා යන්න හදන්නේ වචනින් ගහලා යන්න හදන්නේ ඔය පද හරියන්න ඕගොල්ලෝ නටන කාලේ හොඳ අපි නටනකොට තමයි බැරි කියලා අපිට අයිනේ කාලෙ ඉඳී කියලා අතාරින්නයි වෙන්නේ ඒ අකරුණාවක් නෙවෙයි ඒ වෙලාවේ වෙන මොකක් කරන්නේ ඒක එනකොට අපි එතන ගියේ කෙනා තමයි සාධාරණීකරණය කරන්නේ මේක අඥාන උපේක්ෂාවද එහෙම නැත්නම් මේ එලෙබසිටි 100න් ගත්ත උපේක්ෂාවද කියන කියනකොට ඒක උදේට කවදාකවත් හිතෙන්නේ නැහැ මේ මනුස්ස අමාරුවෙන් තමයි නිකන් හිටියා කියන්නේ මට ගන්න පුළුවන් හැටි මම කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් කළා මේ මිත්‍යාවෙන් කරුණාවෙන් මුචායෙන් කරා මොකද කරන්නේ කියලා. ඒක කියන්නේ බුදුහාමුදුර විතරමයි ඉන්නේ වෙන කාටවත් කියන්න බෑ වෙලා කියන කවුරක්වත් පිළිගන්නේ. බුදුහාමුදුරගේ කියලා තිබුණානේ උන්වහන්සේ සරුවත්යන් උන්වහන්සේ අපිට ඒ කියලා තිබුණකින් අපිට තේරුම් ගන්න බැරි එක තමයි දැන් නම් තේරෙන්නේ. හැබැයි කාටවත් කියන්නත් බෑ කිව්වට තේරෙන්නේ නැහැ. අනිත් වගේ මේ සමාජික වශයෙන් ගැඹුරක් තියෙනවා මේ උපේක්ෂා. ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ විශේෂ ධර්ම කියලා විපස්සනාව ගැන කියනවා ඒකම අනාත්මවාදය ගැන කියන වෙන සාස්ෘණ මාත්‍යලා දේශනා කරලා නැහැ කියලා. ඒ ඒ අනාත්මවාදය දේශනා කරලා නැහැ විපස්සනාව දේශනා කරලා නැහැ. ඒ විදිහේ එකක් උපේක්ෂා. මෙතන කියන ඇත්තටම මේ බොජ්ජංග උපේක්ෂාවට යනකොට ඒක වෙනවා. භ්‍රමග්‍යාර උපේක්ෂාව කලින් තිබුණා. චතුර්ථ ධ්‍යාන ධර්ම උපේක්ෂාව කලින් තිබුණා. සර්වචනන්ද පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබුණා. ඒ වගේ ගොඩාක් බොජ්ජංග උපේක්ෂා 10ක් සඳහන් කරනවා. මේ බොජ්ජංග වල දක්වන උපේක්ෂාව ඊගාට මාර්ග ඥානෙට යන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ඊට පස්සේ කඩාගෙන ඉහළට යන්නේ ඒක. එතෙන්ද යනකොට නම් පේනවා මේක සතිපාරිශුද්ධියෙන් සතියෙන් පිරිසුදු වෙච්ච. සතියෙන් පිරිසුදු මේ උපේක්ෂාව බය අදුකමට එන එකක් නෙමෙයි. මේකේ තියෙනවා කිං කුසල ගවේෂී කියන අර සිද්ධාර්ථ කුමාරය එළියට ගියේ ගිහිල්ලා හොයාගත්ත දේ තියෙනවා මේකේ. නමුත් මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට සුද්ධ කරන්න වෙනවා. සුදුසුවන් වහන්සේ අනාත්ම ධර්ම දේශනා කළා නෑ. දුන් කියන්නේ මේක ආත්මත්මය අනාත්මත් නෑ කිය. අනාත්ම ධර්ම කියලා කියන ප්‍රතික්‍රියාව. ආත්මවාදයට ප්‍රතික්‍රියාව. බුදුදහමේ ආත්මවාදී කියන අනාත්මවාදී කියන්නේ උන්වහන්සේගේ දෙකම නැති එක. ඒ නිසා බුදුදහමේ අනාත්මවාදී කියන්නේ කිව්වොත් අපි එතන අහු වෙනවා ටිකක්. නමුත් විපස්සනාව නම් කට ඇරලා කට හොදලා කියන්න පුළුවන් සරුවචනාන්දගේ ඇත්තටම මනුෂ්‍යයන් විදායද කරපු වටිනා දෙයක් තමයි විපස්සනාව. උපේක්ෂාවේ දසෝපේක්ෂාවම අහුවෙන්නේ නැහැ. පොඥංග උපේක්ෂාවට යනකොට මාර්ග ඥාය ගාමින උපේක්ෂාවෙම ඇත්තටම මේ නෛර්යානික සීසත් ධර්මයට පමණක් සීමිත දෙයක්. පොදු දෙයක් නෙවෙයි. උපේක්ෂාට එනකොට මොනවක්වත් අහුවෙන්නේ නැතුව යනවා. ප්‍රහාණය කරන්න එන්න නම් ප්‍රහාණය වෙන්න නම් සංඥාව පිළිබඳව ප්‍රහාණ සංඥා වෙන්න නම් ඒ පුද්ගලයා තුළ වැඩිච්ච උපේක්ෂාවක් ඒ වෙලාවට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කහර දැමීම බලාදුකමක්, කරවිල්ලක්, පැටවිල්ලක් කියලා හිතෙනවා. උපේක්ෂාව වෙච්ච එක නදන්න ඔය මැදල්නකොට කැමැත්ත හෝ අකමැත්ත නැති, ලාභේ හෝ අලාභේ නැති, සැප හෝ දුක තන අල්ලන්න ගියාම අහුවෙන්න දෙයක් නැහැ. ප්‍රහාණය වෙලා එතකොට. නමුත් ඒක යාන්ත්‍රණය තේරුම් කරලා දෙන්න තියෙන්නේ එතන උපේක්ෂාව නිසා තමන් අර කර්ම වේගයට හෝ මාර බල බලපෑමට හෝ අහුවෙන්නේ නැතුව මායාවේ කවුරු දෙක අතර රිංගලා ගියා වගේ ගමනක් යනවා. බෑ ඒකකොට මේ පුද්ගලයා ඒ වෙනුවට දිනුවෙච්ච උපේක්ෂාව තිබුණත් මේ කියන කාරණාව තේරෙනවා. ඒ වෙනුවෙන් උපේක්ෂාව වඩනවා කිව්වොත් වෙන්නේ නැහැ. උපේක්ෂාව වඩන්නේ සාමාන්‍ය සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යනකොට මේ අතුරු ලාභයක් තමයි කවුරු කොකු දැම්මත් කවුරු බොරවඩව ගැහුවත් කවුරු පොන් දෙකට අල්ලන්න හැදුවත් මේ මිනිස්සු අහුවෙන්නේ නැතුව යනවා. පුද්ගලයා උපේක්ෂාව අහුවෙන්නේ නැහැ. එතකොට ප්‍රහාණ සංඥාව සිද්ධ වෙලා. ඒ නිසා ඒක මේ මාර්ගයේ ඵලයට පස්සේ තමයි අපිට මාර්ගය තේරෙන්නේ. නිරෝධ සත්‍යයට පස්සේ තමයි මාර්ග සත්‍යයට එන නිසා උපේක්ෂාවේ වැඩේ වෙනකොට අපි ඒ වෙනකොට ලැබපු උපේක්ෂාව